ආදරයේ උණුසුම් සුසුම් සුබඳද නිතරම් එහෙනම් සැලමුතු පෙම තුළ නිසාසල වී ලොව නවතිවා සැනකින් ආදරයේ උණුසුම් සුසුම් සුබඳද නිතරම් වේදුණු දෙබැවින් නිඟි කරන හිනහෙන විට අනේලෙන් ගතු දැයි කෙතරම් පිළිඳ කුසේල මැදේ ගුලි වූ විට කොළොබින් සත්තයි හෙදෙරේ නොමනේ දසසේ ආදරය සුවඳද මෙතරම් එහෙනම් සැලමුතු පෙම තුළ නිසාසනවී ලොව නවතිවා සැනකින් ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම් සීතලද තොලින් සිසිලසකින් මුමුණනවිට අනේහි නැන්දැයි නෑගේ හාජුමතින් නැලලේ උණුසුම් තිලකතියා බිදුවේ ආදරයේ සුවඳද මෙතරම් එහෙනම් සැලමුතු පෙම තුළ නිසාසලවී ලොව නවතිවාසැනකින් ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්